භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තානමි යන්ති ඒපමත්තා යතාමතා තීති සදා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අපි දවස් ගානක් තිස්සේ භාවනාවට උපකාරී වෙන දහම් කරුණු සාකච්ඡා කරගත්තා. එහෙම භාවනාවට උපකාරී වෙන දහම් කරුණු සාකච්ඡා කරගත්තන් එක පාරටම යෝගාවචරයේකට හිතෙන්නේ නැහැ මේ කියන බයිලේ මොකද්ද කියලා. ඒකට හේතුව ආනාපාන සතියක් ගැන කියා දෙන්නේ සක්මනක් ගැන කියා දෙන්නේ මෙනෙහි කරන හැටි කියා දෙන්නේ මොනවද මේ හාමුදුරු මේ ආපු විලේ ඉඳලා මොනවාදෝ මන් දන්නේ වගේ දොඩවල දොඩවල යනවා කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වුණාට අපේ පසුබිම මේ ආශ්‍රවයන්ගෙන් වැසිච්ච පසුබිම හෙලිපෙහෙලි කරගත්තේ නැති වුනහම යෝගාවචර ජීවිතයකට හරිම බාධායි. විශේෂයෙන්ම දැන් විපස්සනා භාවනාවක් කරන යෝගාවචරයෙකුට ඒක ලොකු බාධාවක් වෙනවා අපි නොහිතන තැනකින් කොයි වගේ බාධාවක් වෙනවද කියනවනම් සිල් ගන්නවා භාවනා කරනවා ඒත් තාමත් සසර තුලමයි සසරටමයි අහුවෙන්නේ. හැම ගුරුවරයාම කියන හැම එකක්මත් කළා. කොච්චර කළත් එච්චරමයි. කිසිම ප්‍රගතියක් කිසිම දියුණුවක් තමුන් වශයෙන් පේන්නෙත් නැහැ නැහැ කියන්නත් බෑ මොකක්ම හරි එකක් තියෙනවා ඒත් එච්චරම තමයි. ඇව්වහම අවුරුදු 20යි 30යි 40යි භාවනා ජීවිතේ. ඒත් ඊවායින් හරි ප්‍රයෝජන නොලැබෙන්නේ අපි හිතනව ධර්මයේ වැරැද්දක් ගුරුවරුත් පටලනවා නැහැ කියන්නේ. දහ දිනෙක 10ක් කියන බව වැත්තන්ට හිතෙනවා ඇති. මම කිව්වට වෙන රිට්‍රීට් එකකට ගිහින් බලන්න. ඊ හැමදෙරු වෙනම එකක් කියයි. කොහොම වුණත් අපි හැමෝටම පිළිගන්න පුළුවන් දෝෂ වගයක් හොයලා බැලුවොත් අපේ මේ චිත්ත સંතානවල තියෙනවා. ඒව පුදුමාකාර විදිහට හැංගිලා හැංගු හැංගිලා තියෙනවටත් වඩා යෝගාවචරයේ වශයෙන් ඒව හෙලි කරන්නවත් කැමති නැති තැනකින් තමයි ඉන්නේ. කතා කරන්නෙත් නැහැ. හෙලි කරන්න කැමතිත් නැහැ. කුල්ලෙන් වහලා තියලා තියෙන්නේ. ඒත් මේ කරුණු ටික හෙලි කරගත්තොත් 100ට 100ක් සුද්ධ කරගන්න බැරි වෙන්න පුළුවන්. අඩුම තරමේ මේ දොස් ටික දැකගත්තොත් මං කොච්චර භාවනා කළත් මගේ හිත සූදානම් නැහැ කියන එක. දැන් අර කියනවා අම්මා කෙනෙක් ළමයෙකුට හරි ආදරෙයිලු. මොන කරදරේ වුණත් අම්මා ළමයාව දාලා පැනලා යන්නේ. ඊත් යම් දවසක අම්මගේ ජීවිතේටත් අනතුරක් වුණොත් අන්න ඉතින්දි ළමයවත් අමතක වෙන්න පුළුවන්. ඊට වඩා අතහැරීමක් ඕන නිවන් දකින්න. එහෙම බලනකොට අතහැරීම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක දෙවනුවට අතහරින්න තියෙන අකමැතිකම කාම ආශ්‍රවය මේ හැංගිලා තියෙන භවයෙන් මිදීමට සිතක් පහළ වෙන්නේ නැති නිස්සරණ අධ්‍යාශයකට ඉඩ තියන්නේ යෝගාවචරයක වශයෙන් හෝ සිල් රැකගෙන හෝ භාවනා කරගෙන හෝ මේකෙම ළඟින්න තියෙන ගතිය ධානයක් ලැබුවොත් කියනවා ඒකෙත් කාමාශ්‍රව හැංගිලා තියෙන්න පුළුවන් කියලා. ඒ ඉතින් ධාන ලැබුප්පලිය නිවන් දකින්න ආසාවක් නැහැ කියනවනේ. එහෙනම් ඉතින් ධ්‍යාන ලැබු ඔක්කොම නිවන් දකින්න එපාය. මෙතන අපිට පුළුවන් නම් මෙන්න මේ යටිපහුවෙච්ච දොස් ටික කාමාශ්‍රව වශයෙන් භවආශ්‍රව වශයෙන් අවිජ්ජාසව වශයෙන් මාව දැන් විලිලයි තියෙන්නේ මාව දැන් බැඳිලයි තියෙන්නේ නිවන් දැකිල්ල කෙසේ වෙත මට නිවන් දකින්න ඕන වුණත් මගේ යටි හිතට ඕනේ නැහැ. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒක සමහරුන්ට කියනකොට තේරෙන්න පුළුවන්. ඒකට කියනවා මේ ආත්ම වංචාවක් කියලා. අපි සෑහෙන උත්සාහ කරනවා. සමහරු හිතන්න පුළුවන් ඒ දෙයිනේ දැන් මේ උදේ පාන්දර 3:00 මාරේ ඉඳලා රෑ 9 වෙනකන් දැන් මේ කරන්නේ ඒක නෙමෙයිද? ඒක නම් තමයි ඒ වගේ වෙන එක. ඒ වගේ වෙන එක. මොකද ඒක නම් බුදුහාමුදුරෝ කියනවා උපරිම වුණොත් දවස් 7යි දැන්නම් උදේ කර්මස්ථාන ගත්ත මිනිස්සයා හවස වෙනකොට තමුන්ගේ වැඩේ කරගන්නවා කියලා. දැන් මෙච්චර ප්‍රායෝගික යමක් බුදුරජාණන් වහන්සේ සිංහනාද කර කර කියද්දී දවස් හතක් නෙමෙයි කල්ප හතක් ගියත් අපිට බෑ. කාගේද වැරද්ද? බුදුහාමුදුරන්ගේද? ධර්මයේද? අපේනේ. අපේනේ වැරද්ද. මේ වැරද්ද නොදැන අපි හිතමු ත්‍රිපිටක ධාරීක් වුණා කියලා. මොටද? බුදුහාමුදුරුවෝ පෝටිල හාමුදුරන්ට කියනවා තුච්ච පෝටිල කියලා. ඇයි ඒ ස්වාමින් වහන්සේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි. ආත්ම ගානක ඉඳලා බුද්ධ ශාසනවල ත්‍රිපිටක ධාරී ත්‍රිපිටකගත ඒ ඥාණය ඒ දැනුම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට උගන්වන්න පුළුවන් මහා ඥානයක් තිබ්බ කෙනෙක්. දැන් අපිත් එක්ක බලනකොට දැන් ඔයetto හිතලා බලන්න හරිනම් තුච්චයි කියලා බයින්න ඕනේ 6 4ක් නොදන්න මිනිහෙකුටනේ. මෝඩයා තුච්චයි කියලා බයින්න ඕනේ. දැන් මේ බනින්නේ කාටද? මේ බනින්නේ ත්‍රිපිටකධාරී කෙනෙකුට. ඒ හාමුදුරන්ට සිල් නැද්ද? උපසම්පදා සීලය කියන්නේ සෙල්ලමක්ද? මේක රකින්නවා කියන්නේ කොච්චරනම් අමාරුයිද? මෙච්චර සිල් රැකගෙන මෙච්චර ත්‍රිපිටක ධාරී වෙලා මෙච්චර බණ කියාගෙන ඉන්න කෙනාට ආ තුච්ච පොඩි ලාවද? ඉවරයිනේ. ආ තුච්ච පොඩි ලෙන් ඉඳ ගන්න. ආ තුච්ච පොඩිලා යනවාද? දැන් මේ ගෝලියෝ ඉස්සරහ පිට ගුරාට බයිනවා. අපි කියන්නේ හිම් පාස් කරනවා කියලා. මම එහෙම කිව්වා ටක් ගාලා තේරෙනවා. හිම් පාස් කරනවා බුදුහාමුදුරුවෝ. දැන් මේකේ යටි අර්ථය අරගෙන බැලුවහම ඒ යටි අර්ථයක් තියෙනවා අසුතවත් කියලා. අසුතව පුතුජනෝ අසුතව පුතුජනෝ එතකොට ඒ ආනන්ද හාමුදුරන්ට එහෙම කියන්නේ නැත්තේ. ආනන්ද හාමුදුරු ත්‍රිපිටක ධාරීනි. ආනන්ද හාමුදුරුවෝ අර වගේ මුගන්නනවනේ. ওই කවුරු වුණත් දන්නේ නැති දෙයක් තිබ්බොත් දුවගෙන යන්නේ ආනන්ද හාමුදුරු ගාවට. ඕන එක ටක් ගාලා මතකයි අහවල් දෙන අහවල් සූත්‍රයේ අහවල් තැන ඒ කාලේ තිබ්බ ත්‍රිපිටකේ ওই දැන් තියෙන පොත් 57 නෙමෙයි. ওই දැන් තියෙන පොත් 57 ඇවිල්ලා මාත්‍රිකා එකතු කරපුවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ නානා මාත්‍රිකා ඔස්සේ නානා දේශනා පවත්වලා තියෙනවා. මොකද සමහර සූත්‍ර හොඳට බැලුවායින් පස්සේ මට හරියට මතක නෑ ඔය කාලුදායි කාලුදායි ඒ ස්වාමින් වහන්සේ මට මතක හැටියට බුදුහාඳුරෝ කිව්වා මම පිරිනුවම් පාන කන්නම් මිල්ල මේ කාලුදායි ධර්මය අවබෝධ කරන්නේ මොකද මේ හේතුව අර බුදුහාඳුරුවන්ගේ ඥාතියකින්ද ලොකු මාන්නයක් තියෙනවා කියලා උන්වම කතන්දරයක් යනවා බුදුහාඳුරුවෝ පිරිනුවම් පෑවට පස්සේ හැබැයි මියා හොඳට භාවනා කරපු කෙනෙක් එයා හොඳට භාවනා කළත් එයාට ප්‍රශ්නයක් මත වෙනවා මම කියන්නේ ත්‍රිපිටකය ගැන ප්‍රශ්නයක් මතුවෙලා එයා කල්පනා කරනවා මම රූපය අනිත්‍යයි කියලා දන්නවා දුකයි කියලා දන්නවා අනාත්මයි කියලා දන්නවා වේදනා සංඥා සංකාර විඥාන මේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දන්නවා ඒ නිවන් දකින්නේ ඊට පස්සේ කල්පනා කළා කාගාවටද මම යන්නේ කාගාවටද යන්නේ කියලා ආනන්ද හඳුරව මතක් වුණා ආනන්ද හාමුදුරු ගාවට ගියාම ආනන්ද හාමුදුරුව යම් කරුණ වගේ පෙන්නලා දෙනවා යම් සූත්‍රයක් ඒ සූත්‍රේ මට මතක හැටියට මේක හොයලා බලන්න මට වැරදිලා වෙන්න පුළුවන් ඒ සූත්‍රේ මතක හැටියට ත්‍රිපිටකේ නැහැ මෙන්න මෙහෙම කෙනෙකුට මෙහෙව් තැනදී මෙන්න මෙහෙම එකක් කිව්වා මට ඕ වගේ ප්‍රශ්නයකට බුදුහාඳුරුව කියපු බණක් තියෙනවා මෙන්න මෙහෙම එකක් කියලා කියනකොට ඒ බණ අහනකොට ඒ හඳුර රහත් වෙනවා. කොහොම නමුත් අපි අටුවාගත සම්ප්‍රදායත් එක්ක බලනකොට ඒවායේ කියනවා බුදු කෙනෙක් බුද්ධානුමෝදනාවක් දීර්ඝ වශයෙන් දේශනා කළොත් ඒක නිකම් මේ දීඝනිකාය තරම් විශාල වෙනවාය. ඒ වගේම කොටට දේශනා කළොත් මජ්ක්‍ධිම නිකායේ තරම් වෙනවායි කියලා යනාදී වශයෙන් කියනවා. එහෙම බලනකොට 45 වසර පුරාවට කුමන ධර්මයක් දේශනා කළාද ඒ සියල්ලක්ම ආනන්ද හාමුදුරු දරාගෙන හිටියා. ඒත් උන්වහන්සේට තුච්චයි කියලා කිව්වේ නෑ. හේතුව ආනන්ද ස්වාමින් වහන්සේ දුක කියන්නේ මොකද්ද කියලා දන්නවා. දුකට හේතුව දන්නවා. ඉන් මිදීම දන්නවා. ඉන් මිදීමේ මාර්ගය දන්නවා. එතකොට ඒ ස්වාමින් වහන්සේ අසුතවත් පෘතුග්ජනෙක් නෙමෙයි. සුතවා අරිය ශාවකෝ කියන තැන අවසන් සීමාව උතන. එතනින් මෙහා ගත්තොත් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන කෙනා කොච්චරවත්ම බන අහලත් කොච්චරවත්ම සිත රැකලත් කොච්චරවත්ම බන භාවනා කළත් තමුන්ගේ ජීවිත වශයෙන් වෙනසක් අත්දකින්නේ නැන්නම් ඒ ප්‍රතිපත්ති වලින් තමුන්ගින් වෙනසක් අත්දකින්නේ නැන්නම් එතකොට මෙයා අසුතවත් වෙනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා ධම්මේ සූප රසං යතා. ඒ කියන්නේ හොද්ද හැඳි ගන්න හැඳින් හොද්ද කොච්චර හැඳින් හැඳි ගෑවත් හැන්දට රස තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඉතින් අපිත් අර්ථ සලකා ගන්නේ නැතුව තමුන්ගේ ජීවිතය තුලින් යෙදිච්ච මේ ආශ්‍රව අනුශේ වශයෙන් සැඟවිලා තියෙන මේ යටිපහුව වෙච්ච අදහස් ටික දකින්න උත්සාහ නොකර අපිට හරි අමාරුයි පින්වත් මේ ප්‍රතිපත්තියක් අවංකව දිගටම ගෙනියන්න. ඉතින් මෙහෙම කියනකොට ඔය ඇත්තන්ට මහ විශාල ගැඹුරක් තේරෙන්න පුළුවන්. ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙන බවත් හැබැයි. ඒත් මේ බණ කියන්නේ මේ අනවශ්‍ය මාත්‍රකාව වගේ තියෙන දේවල් ඇදලා ඇදලා කබරගොයි කුණු හාරනවා වගේ හාරන්නේ මේව දකින්න ඕනා මේව දෙක්කයින් පස්සේ තමයි මේවා තේරුම් ගත්ත තරමට තමයි ටික ටික හරි tamunට කොන්ද පණ ඇතිව භාවනාවක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. tamunගේ වැරදි tamunටම හඳුන ගන්න පුළුවන් වෙන්නේ. කමඨහන් සුද්ධ කරන්න ගුරුවරයෙක් ඉන්න ඕනෙම නැහැ. භාවනා වැඩසටහන් වලට එන්න ඕනෙම නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කහඳුර කෙනෙක් ඇහිලා කියනවා ඒ වගේ සූත්‍ර කීපයක් තියෙනවා ස්වාමින් වහන්සේ කෙලිස් තවන විරයතුව බණ භාවනා කරන්න මට කමටහනක් දෙන්න වේද කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ වගේ ගල් පූරු මේ ශාසනයේ ඉන්නවා මුන් මගෙන් කමටහන් අරගෙන පස්සේ මගේ පස්සෙන් ඉලවගෙන ඇහිලා මට කරදර කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේක බුදු කෙනෙක්ගෙන් අහන්න පුළුවන් වචනයක්ද කියලා හිතන්නේ. දෙයනේ මේ 6 4ක් නොදන්න කෙනෙක් ගිහින් කමටහනක් ඉල්ලන්නේ. මේක දැන් වඳින්න ගිය දේවාලේ උඩුවට කඩා වෙන්න වගේ වැඩක් නේ. බුදුහාඳුර කියන මෙහිම පළු මෝඩියෝ జాතියක් ඉන්නවා. මුන් කර්මස්ථාන කියලා ඉල්ලනවා. ඊට පස්සේ මගේ පස්සෙන් පන්නාගෙන එනවා කියලා. ඊට පස්සේ කර්මස්ථාන දෙනවා කියලා කියනවා. ආම්දුර රහත් වුණා කියලා කියනවා. සැරට වදින්න කනට ගහන්න මිපාය හැරෙන්නේ. බන කියන ටෝන් එක වෙනස් කරන්න මිපාය. නෙන්න මුන්දල එක්ක කනක් ඇරලා අහන්නෙම නෑනේ. උහී අහගෙන ඉන්නවා. මෙටි පූසු වගේ. දැන් මේ අහපු දැන් මේ අහපු බන කන්දරාවල් වල හැටියට මෙලහට බුදු වෙන්න ඕන. තන්නිකර බුද්ධියන ලක්ෂණමයි තියෙන්නේ. ඉතින් අපේ දෝෂයක් තියෙනවා. කොහි හරි වයර් එකක් ගැලවිලා. ඉතින් මේ ගැලවිච්ච වයර් ටික හොයලා අපි හයි කර ගන්නවට කියනවා අවංකව ගුණවත් වෙනවා කියලා. අසත්පුරුෂයෙක් නොවි සත්පුරුෂයෙක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ධානලාභීන්ටත් අසත්පුරුෂය කියලා බයින තැන් තියෙනවා. සමහරු හිතනවා නම් අනිත්‍යයන්ට ධාන නැහැ අපිට ධාන තියෙනවා කියලා ඒ හිතන එකත් බුදුහාමුදුරුවෝ කියනවා අසත්පුරුෂයි කියලා. ඉතින් බලන්න මේ ಗುಣ තමුන් වශයෙන් දත යුතුයි. මේ වැඩි යුතුයි. ඒ වගේම මේ දොස් තමුන් වශයෙන් දත යුතුයි. දකින්න ඕන. මේකෙන් මතක් කරන්නේ 100ට 100ක පාරිශුද්ධිය. ප්‍රථමයෙන්ම මේ කුණ දකින්න මට කාම වශයෙන් මේ ලෝකේ රැඳී සිටීමට අවශ්‍යයි. ඒව තව විස්තර වෙන්න ඕන. හරි. ඒ දැන් පාර පොඩ්ඩක් ඇරලා දුන්නොත් ඔය ඇත්තන්ට පුළුවන් විවේක පාඩුවේ දැන් මේ මොකද්ද මෙතන මේ සිද්ධ වෙන්නේ කියලා හිතාගන්න. මාගේ නොදැනුවත්කම නොදන්නාකම ඒකත් එක හේතුවක්. ඒ වගේම ප්‍රධානම දේ භයානකම දේ මේ ඔක්කොම මේ භවආශ්‍රවේ භව වශයෙන් මේ හුදු මායාකාරී ස්වභාවයක් තියෙන ලෝකේ ප්‍රත්‍යක්ෂ පැවැත්මක් දැකීම මේක ඉතින් පවතිනවා උදේ දැක්කේමයි රැත් තින්නේ රැයකමයි ආපහු පහුවෙදා උදෙත් තින්නේ කිසිම වෙනසක් නැහැනේ මේ කලින් ඔයා දැක්ක වගේමනේ කියලා අපි බදාගෙන ඉඳින්නේ මූනේ එහෙම ඉන්නබට ඊ කලින් දැක්ක එක නෙමෙයි ඉන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් සත්පුද්ගල නෙමෙයි වගේම මේවා නිට්ටයයි. කොච්චර අනිත්‍ය වුණත් අපිට බුදුහාමුදුරුවෝ බොහෝන එකක් කියහන් අපි ඔප්පු කරලා පෙන්නනෝ නිට්ටය කියලා. ආයි මේ යුද්ධය යන්නේ වෙන මොකක්වත් නෙමෙයි. හොඳට හිතලා බලන්නේ බණ අහන්න පටන් ගත්ත දා පටන් මේ මොහොත වෙනකම් සතර සතිපට්ඨානය ගැන කෙස්ස පැහෙනකම් බණ අහන්න ඇතිනේ. දැන් ওই කලු කරගෙන හිටියට කෙස්ස පැහෙන්නකම් බණ අහන්න ඇතිනේ. ඉක්ෙක් දෙයියන්ගේ නාමෙට අද වෙනකම් ගැටලුවක් නැතුව සතර සතිපට්ඨානය වඩා ගන්න හැටි මේ බණිනව නෙමෙයි. මේ බානිනව නෙවෙයි. මේ ටික දකින්න ඕන. සතර සතිපට්ඨානයක් නම් වඩපු කාලයක් මතක නැහැ. හැබැයි මම අවුරුදු 20ක් භාවනා කරපු යෝගාවචරේ. හරිනේ. බුදුහාමුදුරු කියන්නේ මේ සතර සතිපට්ඨාන විශේෂිත වරෙල්ලා. අපිට නම් බෑ. අපිට දියන් කාමේ කාමේ දුන්නොත් සතර සතිපට්ඨානට එනවා. මොකද කියන්නේ දෙනවද නැද්ද? ලැබෙන්නේ. අද කමඩහ සුද්ධ කරද්දී අද ටිකක් හොඳයි. දෙන්නම් ඉබ්බන්ගෙන් අංගන්නෝ වගේනේ. මූල කර්මස්ථානයේ පිළිඳ විස්තරය. බීජනේ එතන තියෙන රූපනේ. ඊක ඊ තරම් අපිරිය නම් වේදනා, චිත්ත ධම්ම ගැන කවර කතාවද? කසාය බොනෝ වගේ සතර සතිපට්ඨානෙ කිව්වා. කට ඇරියොත් චේ කුණ පංචස්කන්ධ හරි ශෞද්දය අපගිය. මොකද කරන්නේ ඉතින්? කාවද රවට්ටන්නේ? එයි මේ සතර සතිපට්ඨානය තුල වාසය කරන්න බැරි කසනවාද? ඌ කසනවා. මොකද්ද කසනවා කියන්නේ? මේ කාමේ. ඉන්න දෙන්නෙම නැහැ. තන්නේ කර පැහැදිලි පිපාසයක්මයි තියෙන ලෝකේ සම්බන්ධයෙන්. මට මොනවා හරි දන්න කියන දෙයක් අතට අහු වෙන්න දෙයක් අල්ලලා කටේ දාගන්න පුළුවන් දෙයක් දීපන්. යකෝ දැන් මේ හුලන්දිය හැබලන් හිටියා කියලා රූපදිය හැබලන් හිටියා කියලා මේ ලෝකෙ මේ මෙච්චර වැඩ තිබිදි මොකද්ද මේ? අඩුම තරමේ ලයිට් එකක් කහපාට ලොකු රවුම් එළියක් පේනවනේ අන්න හරි. එතකොට දන්නේ නැහැ අංගෙනවා කියලා. සයින්නත් මට කීපම් මට ලොකු අන්ධයෙකුයි නැට්ටු ගියා මොකද හරක් හරක් ඉතින් මේක දකින්න ඕන මම බෞද්ධින් නේද දැන් මේ සුදු වෙන්දි භාවනා කරන්න නේද මම සතර සතිපට්ඨානෙ ඇතුළත් වෙන්න ඕන නේද මේක නේද පියාසතු ඉඩම කියලා කිව්වේ දැන් මට මේ මොන හෝනියමක් වෙලාද ඇයි මට මේක ඉන්න බැරි එකෙකුටවත් ඉන්න බෑ. මොකද හේතුව මේ සංසිඳිච්ච නැති කාමය ඇදලා භවයට දානවා. මේ නන්නාඳුරන සතර සතිපට්ඨාන විශේෂිත යන්න දෙන්නේ නෑ. සතර සතිපට්ඨානෙ වඩනවාට අපේ හිත යටින් කැමති නැහැ. අපිට ඕනේ අපිට ඕනේ ඕ බලන්න. අපිට ඕනේ අපේ ශබ්ද අහන්න. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ඒ සිහිනෙන් මා මුදන්න නොම සිතන හරිනේ. හරි. එක් එක්කත් එන්න එපා මාව කූත් ගන්න නම් ඕකේ උඹ බන කියනවා කියලා සතර සතිපට්ඨාන නෙමේ ඔළුවෙන් හිටගෙන මෙතන කිව්වත් අපිනන් නෙමේ සතර සතිපට්ඨාන ගන්න මට කියපන් ලේසියෙන් නිවන් දකින්න ක්‍රමයක් ගහන් අඬින්න හිතන හොම්බට. දැන් මෙච්චර පැහැදිලි සතර සතිපට්ඨාන විෂය මේකේ වාසය කරපියව. හරියට කළොත් දවස් 7යි කියලා බුදුහාඳුරෝ කියලා තිබින්දි දැන් හොඳටම බලන්න අපි කට්ටි පැනපු පැනිල්ල මේක දේව ශාපයක් වගේ බලපෑව නේද කියලා. හාමුදුරුවෝ මේව බනට කිව්වේ නැද්ද? මෙතන ඉන්න අයට සතර සතිපත් මේ සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් ඇති. ඒ මැදට පහුගිය දවස්වල තිබුණ ප ဋ ාහන පූජා කියලා තීරෙන්නේ නැහැ හේතු පච්චේව අධිපති පච්චේව කියලා කරකිනව රොන්ලිසයි වටේ. මේ මොනවද කියන්නේ කියලාවත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ කරගත්තා වූ පිනේ අජරාමර වූ නිවන සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන දැන් දෙවියන්ට දෙකොණින් hina ඇති එයි යකෝ මේ මොකද්ද මේ දෙවියන්ටත් කියන උඹලත් ප්‍රාර්ථනී බෝධියකින් නිවන් දැකපල්ලා කියලා අපිටත් දේ උංග නිවන් දක්කන්න හදනවා ඉතින් මොන විහිළුවක්ද මේක එහෙනම් අපි දැනගන්න ඕන සතර සතිපට්ඨානයක් තියෙනවා ගුරුවරයා මොකෙක් වුණත් කමන්නේ නැහැ මකි ශාස්ත්‍රූවරයා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සතර සතිපට්ඨානය මම මේකේ වාසය කරන්න ඕන. ඉතින් ස්වාමීන් වහන්සේ මේක හරි තිත්තයිනේ. මේක හරි නීරසයිනේ. මතක් වෙනකොට නිකන් පැනඩෝල් කනවා වගේනේ. උඹ ඔහොම කිව්වට අපි කොහොමද මේක කරන්නේ? අපි දන්නව කාය වේදනා චිත්ත ධම්ම කියලා ඔය හතරනේ ඔය කියන්නේ. ඕ ඒක නම් තමයි. ඒ හතර තමයි ඔය කියන්නේ. ඒ හතර උනාට කරනවා කියන එක නම් ලේසි පුතෙකුට කරන්න බෑ. ඒ ක්‍රමයේ අමාරුද? සූත්‍රේ පැහැදිලි නැද්ද? කියන දේ වැටහෙන්නේ නැද්ද? ඔක්කොමත් හරි ත්‍රිපිටක දහරි. හැබැයි තුච්චයි. තුච්චයි. මොකද මේ? මේ පුද්ගලික දෝෂයක් විදිහට නෙමෙයි බින්වත්නි මේක තමයි සසරේ බැඳුණු සත්වයාගේ ස්වභාවය. උන් කැමති නෑ මේකෙන් මිදෙන්න. ඔය නාගසේන මහරහතන් වහන්සේ කියනවා මිලිඳු රජතුමාට මේ අපායේ අච්චර දුක් විඳින එක මැරෙන්න කැමති නෑ මේ අපායෙන් මිදෙන්න කැමති නෑනේ. දැන් ඉතින් මේ අපායේ පිච්චෙනකොට ඉතින් මලයි මලා නම් ඉවරනේ. මිනිහා කැමති නෑලු මැරෙන්න. දැන් බලන්න ගින්නි ගොඩෙත් පිනවෙන්න තරම් අපේ හිත දක්ෂ නම් මනුස්ස ලෝකෙ මොන සෙල්ලමන් නටයිද? යටි හිත දිහා බලන්න. මේ අල්ලබ ගෙදරිකාගේ දොස් නෙමෙයි කියන්නේ අපේ ඒවා. අපිට පේන්නේ ඒකනේ. දැන් අපේ අම්මලා එහෙම බගුල් ගෑල් වල ගියාම අම්මා කටපාඩම් අරයා දැන් අපු සාරිය අරයා දාපු හීල්ස් අරව මේ ඔක්කොම කියනවා. tamunගේ සාරිය තිබ්බද නැද්ද කියලාවත් දන්නේ. මේ කියන්නේ අනිත් අය අඳින සාරිය ගැන නෙමෙයි. මේ අපේ සාරිය ගැනයි මේ කතා කරන්නේ. ඒක හින්දා මේ දොස් ටික දොස් වශයෙන් දකින්නට ඕන මොන ක්‍රමයෙන් හරි මොන තාලෙන් හරි මේ පිනවින ගතිය රූපෙන් පිනවෙනවා මොකක්ද ඒක ප්‍රතිඵලේ මම කියලා කෙනෙක් ඉන්නවා මම ඉන්න තැන පින වෙනවාමයි ගිනි ගොඩක වුණත් කමන්නේ මේ කාරණාව එක සැරේ පිළිගන්න තු කල්පනා කරලා ගන්න තීරණ නැත්නම් අල්ලදානිකයි හරි ලේසි. මම ඉන්න තැන හැමතිස්සෙම පින වෙනවා. ගින්නි ගොඩෙත් පින වෙනවා. හැම තැනම පින වෙනවා. දැන් ඔය හොර ෆිල්ම් කියලා තියෙන්නේ ඒව නිකන් බය හිතෙන චිත්‍රපටි. ගහ මරා ගන්නවා, කපා කොටා ගන්නවා, හොල්මන් අවතාර තියෙනවා. ඉතින් ඕව බලන්න මිනිස්සු බයයිනේ. ඒ බය වුණත් හොරෙන් හොරෙන් හරි මේක බලන්න යනවනේ. ඇයි? බයෙත් පින වෙනවා. දැන් බලන්න පාරක තිබ්බ ජරා ගොඩක්. මෙරිච්ච සතෙක්. වමනේ ගොඩක්. ඔයත්තන්ට මතක නැද්ද කියලා? අපි ඒවට අකමැති නම් ඇයි මතක තියාගත්තේ? මම මේ කියන්නේ මෙන්න මෙහෙම යට තියෙනවනේ හැංගිච්ච ගතිය. පාරේ විසි කරපු කඩදාසි කොල කෑල්ලක්වත් අපි දැන් අතහැරලා නැහනේ. එහෙනම් මේ අපි දන්න ශේස්ත්‍රයට යටින් ලොකු වැඩසටහනක් දියත් වෙලානේ. ලොකු වැඩසටහනක් දියත් වෙලා. පිනවීම වශයෙන් කොහොමද? කාම රූප රූප මෙහෙම පින වෙනවා. කාම ලෝක වශයෙන් පින වෙනවා. රූප ලෝක වශයෙන් පින වෙනවා. අරූප ලෝක වශයෙන් පින වෙනවා. ඒ වායේ යක් ඒවා හඳුනගන්න නම් එහෙනම් දැන් නම් මේ පින වෙන්නේ ඇයි කියලා ටිකක් හොයලා බලනකොට හේතු වශයෙන් අහුවෙන්නේ මේ ආසව අනුශේ කියන මේ ධර්ම. මේ ආසව අනුශේ කියන ධර්ම අල්ලන්න සෑහෙන්න ලෑස්ති වෙලා යන්න ඕන. නිකම්ම පරියන්කයන් ගෙව්වාය සක්මන් කළායි කියලා මේක හරියන්නේ නැහැ කියලා කිව්වහම ඉතින් හිත මූණ ඉතින් ඇඟුල් එනවා. ඊකනේ මේ කට කඩාගෙන බන කියන්නේ. ඉතින් හොඳට හිතලා බලන්නකො කීපු බණක් බුදුහාමුදුරු දේශනා කරනවා සුණාත ධාරේත චරාත අහපු බන මතක තියාගනිලා බොරුවක් හරි කමන්නේ මතක තියාගනිලා බොරුව වුණත් දිගටම කරනකොට ඒක සත්‍යයක් සත්‍යයක් කියලා කියන්නේ එතන ශක්තිය පිළිනනවා එයාට උනත් තීරණ මේක බොරුවක් නේද කියලා ඒ දිගටම කරන්නේ නැන්නම් ඒකින්ද මේ ආසව අනුසය වගේ විෂයන් අපිට ඉතුරු වෙලා තිබෙද්දී මම මේ කතා කරන්නේ අපි කොහොම හරි මැරෙන්න කලින් මේ ධර්මයෙන් පොඩි හරි ප්‍රයෝජනයක් ගන්න නිවන් දැකිල්ල අල්ල දාන්න අඩුම තරමේ පැහැදිලිව මට දැන් මාර්ගයක් තියෙනවා මට දැන් ක්‍රමයක් තියෙනවා මගේ භාවනාව මට තනියෙන් කරගෙන යන්න පුළුවන් කියන තැනකටවත් දෙයිනේ කියලා මේක අරගන්නේ ඒක කරන්නත් මේ අහන බණේ මතක තියාගන්න ඕන. එහෙම නැත්නම් කොහොමද දතානං ධම්මානං අත්තං උපපරික්කති දැනගත්තා වූ ධර්මයේ අර්ථ පරීක්ෂා කරනවා අත්තං උපපරික්කතෝ ධම්මනිඥානං කමති අර්ථේ පරීක්ෂා කරනකොට ධර්මයේ වැටහෙනවා ධම්මනිඥානකාන්තිය සති ඡන්தோ ජායති. ධර්මයේ වැටෙනකොට ඡන්දේ මත වෙනවා. ඡන්දා ජාතෝ උස්සති. ඡන්දේ නිසා උත්සාහ කරනවා. උස්සීත්වා තුලයිති. ඒ උත්සාහය නිසා සමත විපස්සන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එයා තුලණය කරනවා. තුලයිත්වා පදහති. තුලණය කරලා ඒකාන්තයෙන්ම මේ රූප අනිත්‍යයි. ඒකාන්තයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. මේක නොදන්න කම නිසා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම මම මගේ මාගේ ආත්මය කියන මේ ආශ්‍රව ඇති වුණා. මේ මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට මගේ ආශ්‍රව ගෙවෙනවා කියලා යා මේක පදහති තුලයිත්වා පදහති තීරණයකට එනවා. ත්‍රි තීරණයකට ඇහිලා මේක වඩනවා. පහිතත්තු කායේ චේව පරම සත්‍යං සච්ච කරෝති. ඊට පස්සේ එයාම මේ නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්නවායි කියලා කියනවා. දැන් බලන්න. මේ වේ මුල කොහෙද? ඇත්තටම මුල සද්ධාව. සද්ධා ජාතෝ උපසංගමති උපසංගමිත්වා පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං හොදාති. උන්නොහම එන්නේ මේ මේ පිළිවෙල. ඉතින් එහෙම එහෙම ඇහිලා ඒ අපි මැදකින් මේ පටන් ගත්තේ මැදින් පටන් ගත්තත් අහපු බණේ මතක තියාගත්තේ නැත්නම් අර උඩ තියෙන සද්ධා වලින් ඇති ඵලෙ මොකටද? මගට ඇහිල්ල නවතිනවනේ. ඒකින්ද අපි මුල ඉඳලම සුද්ධකමු. බුද්ධං ඒකයි මම කිව්වෙන් පළවෙනි බණේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එකටම බැහැලා බලමු. මොකද මේ මේ ලයින් එකේ දැන් කැඩිච්ච තැන හොයාගන්න බෑ. හැබැයි කැට පිටින් යෝගාවචරය ටිකක් ඉන්නවා. ප්‍රධාන ප්‍රශ්නේ නිවන් දකින්නේ නැහැ. වංචාව හතර සතිපට්ඨානේ කරන්නේ. ඒ උත්සාහය පාන්දර 3:00මාරයි රෑ 9යි. හරිනේ. ඒක හින්දා අපි දැන්වත් කොහේ භාවනා කළා කා යටදී භාවනා කළත් තමුන්ට වගකීමක් මෙතන තියෙනවා තමුන් අවංක වෙන්න ඕනා තමුන් ගාවේ යටිපහුව වෙච්ච ආසව අනුශේ දකින්න තමුන් කෙරෙහි සති සමාධි ප්‍රඥා ඇති කරගන්න ඕනා ඒව නැති නිසායි අපි මේ තරම් රස්තියාදු වෙන්නේ ඒව නැති නිසායි මෙත් එච්චර ඇස් පනා පිට කන් පුපුරනකන් සතර සතිපට්ඨානේ කිව්වත් ඒව පිළිපදින්නේ නැත්තේ කියලා දැනගන්න ඕන. ඉතින් මේව කියපුවම අනේ අපිට මේව තේරෙන්නේ දැන් ඉතින් මලා භාවනා කරලා ඉවරයිනේ කියලා හිතෙන්න පුළුවන්. අඩුම තරමේ දැන් ප්‍රශ්නේවත් තේරුම් ගත්තනේ. එක කොටසක්. ඔහොම ටික ටික ටික ටික ඉස්සරහට යන්න බුදුහාම දේශනා කරන්නේ අත්ති භික්කවේ ආසව දස්සනා පහ තමයි එකටම දැකපන් කියලා කියන්නේ. දැක්කේ නැත්නම් කොහොමද ඉදිරියට යන්නේ? යන්නේ නැහැ. ඊ දේවල් දැක්ක මිනිස්සයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරපච්චය සත්තු සාසනේ. මේ තව කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ. සැක මතුවෙන්නේ නැහැ. හැබැයි රහත් වෙලා නෙමෙයි. කේස් එක දැක්කා. සැක දුරු වුණා. ඒ වගේ තැනකින්. ඉතින් අපිත් මේ කෙලෙස් දුරු කරන්න උත්සාහ කරන්න කලින් ප්‍රශ්නේ තේරුම් ගන්න. අපේ තාත්තා මට කියනවා මී හරකෝ පොඩි කාලේ කියනවා මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න කලින් පේපර් දෙක කියවලා හිටපන් කියලා. පේපර් <laughs> දෙක කියවන්නේ උත්තර ලියනවා. ඉතින් ප්‍රතිඵල මොකද්ද? ලොකු ලබ්බක් දාලා මිස් වෙනවා ඉතින්. ඉතින් මං කියන හොඳට පාඩම් කරලා ඔක්කොම දීලා අහලා තියෙන එක ලියලා තින්නවා ඒක. ඉතින් ඒකින්ද ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් ප්‍රශ්නේ තේරුම් ගත්තාය කියන්නේ 100ට 50ක් ඉවරයි. 100ට 50ක් එතනම ඉවරයි. ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. ප්‍රශ්නේ තේරුම් ගන්න යනකොට අනේ අපුයි කියවෙනවා. බුදු අපි මේකේ තියෙන ගැඹුර. මිබත් කනතරන් ලේසි නැහැ නිවන් දකින්නවා කියන එක. හරි අමාරුයි. බත් කරදරන් ලේසි නැහැ නිවන් දකින්නවා කියන එක. මේක අමාරුයි කියලා තේරෙද්දි තමයි මම මෙහෙම නිකන් කාලා බිලා බුදියන් ඉඳලා හරියන්නේ මම ටික ටික හරි උත්සාහ කරලා ගුණ ඇති කරගන්න ඕනේ කියලා අන්න යෝගාවචරය අලු ගසා දාලා ඉන්න පටන් ගන්නවා. මම සතර සතිපට්ඨානෙට දැන්වත් ඇතුළත් ඉන්නවා. මේ ආත්ම වංචාව කළා ඇති. මම ඔළුව දිදරනකම් බණ ඇහුවා. උන් බණ කිව්වා. මම මතක තියාගත්තේ නැහැ කලිත් නැහැ. දැන්වත් මට සද්ධාව මදිනා. මේ සඳහා වීරිය මදිනා. සීලය මදිනා. ඒව රැස් කරනවා මිසක් මේ ආත්මෙන් නිවන් දකින්න බෑ කියලා මෛත්‍රී බුදුහාඳුරන්ට කොන්තරත් එක බාර දීලා බුද්ධිසෙනෙක්ද රස්සාව. යටි හිතේ කොච්චර කලක් තියෙනව මෛත්‍රී බුදුහාඳුරුවන් ගොඩ දාන්න නැතයි. මෛත්‍රී බුදුහාඳුරුව ගාවදී මෛත්‍රී බුදුහාඳුරුව ඊට පස්සේ කියන ඊළඟ බුදුහාඳුරුව මේ මොනවද මේ එහෙනම් මේක දැන් බලන්න අනම තග්ගායන්කෝ මේ සංසාරේ මුලක් පෙන්වන්න බෑ කියනවා. අපි බුදුවරු කී ලක්ෂ කෝටි වාරයක් පාස් කරන්නේ නැද්ද? ඒ යටි හිතේ යෝගාවචරයක් උනත් ප්‍රශ්නයක් නැහැ මම පින් කළා තියෙනවා මම මෙල්ලා පාය යන්නේ මං ගාව සීලයක් තියෙනවා ඉතින් ඔය ආවට ගියාට පොඩි try එකක් දෙනවා මේ නිවන් දැක්කොත් ගන්නවා නැන්නම් ඉතින් ලබනාද්ද දිවිලෝ ගිහලා පොඩි බජව්වක් දානවා කියලා පොඩි එකක් තියෙනවා මේකම ඇතිනේ අපි මේ අරමුණු අපේ මේ ප්‍රාර්ථනා අපේ මේ අදිෂ්ඨාන මේ දැන් කොහාටද මේ හැරවිලා තියෙන්නේ? ඊට පස්සේ ආනෝ මොකද්ද සොයින්නාස හිත එකඟ වෙන්නේ නැහැ. ඉතින් උන්ට ඕන කමක් නැහැ. ඇත්ත පේන්නේ නැහැ. උන් බලන්නේ. එයි උන්ට ඕනේ කාමී. ඉතින් ඒක දෝෂයක් දෝෂෙකුත් නෙමෙයි. එයි එහෙම වෙන්නේ කාමී දකින්නේ. මෙන්න මේ ටික මෙන්න මේ ටික දැක්කායින් පස්සේ මෙන්න මේ ටික දකින්න උත්සාහයෙන් කළාට පස්සේ නේද අවංකවම මිනිහෙකුට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේවා වඩන්න උවමනාවක් එන්නේ මේව දෙක්කේ නැන්නම් මේ මිනිස්සයාට එච්චර අර වංචාවට මහු වෙලා ඉන්නෝ මිස ඒව වඩන්න ඕන කමක් නැහැ මට මේ ආත්මින නිවන් දකින්න බැහැ කියලා අත්තර දානවා. මට මතකයි මේ ළඟදි දවසක් ලස්සන වැඩක් වුණා. දැන් අපේ නිස්සරණවනේ ආම්දරවරුන්ට එක එක වත් බෙදලා තියෙනවා. කොහොමරි මං කරන වතනම් අහන්න එපා. ඊට පස්සේ දැන් ඔන්න බුද්ධ වන්දනාවේ වත බාරගත්ත ඒ ස්වාමීන් වහන්සේ එකපාරක පාරටම කඩාගෙන ඉඳගෙන ආවා. කඩාගෙන ඉඳගෙන ඇහිලා තා පොඩි හාමුදුර කෙනෙකුත් ඉතිරිය මේ නම බලනවා බුද්ධ වන්දනාවට ගියා පහනුත් නැහැ, තෙලුත් නැහැ, හඳුන් කෝරුත් නැහැ, මොකක්වත් නැහැ කියලා කිව්වා. දැන් කියාගෙන කියාගෙන කියාගෙන ගියා. දැන් මමත් උද. ඊට පස්සේ අර බොඩි හාමුදුර හොඳට කල්පනා කළා අහන. එතකොට සයින්න සත බුද්ධ වන්දනාව නැද්ද? ඔන්න උත්තරේ. යකෝ දැන් ගිහිල්ලා අර පහන හදපන්. කඳුන් කෝරු ටික පත්තු කරපන් මිදුලතු ගාපන්. බුද්ධ වන්දනාව කරගන්න ඉපේ. ජරා ගොඩවල් බුදුහාමරට පාන්තියෙන්ද පුළුවන් ගේ රිලව් ජරා කළ හැමතැනම. දැන් ඒ ඒ හාමුදුරන එතකොට අද බුද්ධ වන්දනාව හිම නැද්ද කියලා. ඉතින් අර හාමුදුරන්ට 84000 තද වුණා. හැබැයි සයින්නාද කේන්ති පින්නන කෙනෙක් නෙමෙයි. එක සැබේම හැරුණා අපව ගියා. ඉතින් අර හාමුදුරන්ට ගානක් නෑ. ඒක ඒ හාමුදුරන්ගේ ජීවිතේම වෙලා. අර උත්තර දෙන්න පොඩි හාමුදුරුවෝ ඒ හැමදෙර අනිත් පැත්තට <laughs> ඒ හැමදෙර ගියා. හරිනේ. කිසි ප්‍රශ්නයක් නෑ සංගය සමගි. බුද්ධ වන්දනාවට ඉතින් ගිහි කට්ටේ හෙල මිදුල් අතු ගාලා ඔක්කොම මේ මහත්තුරු තමයි වැඩිපුර කරන්නේ. සංගේ එක් එක්ක දොට්ට බස්සනෝ කියන්නේ ආයි ඒව ඕනේ. කොහොම හරි කොහොම හරි දැන් බලන්න. අර පහන් තෙල් ටික ගිහිල්ලා හදනවා විනුවට අරම කියලා හරියන්නේ අපේ දොස් ටිකක් තියෙනවනම් මේ දොස් ටික හදාගන්නව මිසක් එහෙනම් ඉතින් මට නිවන් දකින්න වෙන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. ධර්මයේ කියන එක හරි පැහැදිලි දෙයක්. ධර්මයේ කියන්නේ කොච්චර ගැඹුරු වුණත් පින්වත්නි පිරිසිදුව මේ ධර්මයේ ඉගෙන ගත්තොත් නිවන් නොදෙක්කත් පාර පේනවා. භව නිරෝධෝකෝ නිබ්බාන. මේ භව නිරෝධය තමයි නිවන කියලා කියන්නේ. පැහැදිලි. ඒක සවින්නාන්සේ නමක් උපමාවට කියනවා බුද්ධ ආගම කියලා කියන්නේ බොහොම පැහැදිලි වතුරක්. කොච්චර ජඹුර වුණත් අඩියේ තියෙන ඉදිකට්ට පවා පේනවා. දැන් අපිට තියෙන්නේ ඒ උපකරණ කට්ටලේ පෙළඳගෙන කිමී දිලා අඩියට ගිහිල්ලා අරගෙන ඉන්න. අඩියට යන්න බෑ යන්තම් ආනාපාන සතිය සංසුන් වෙනකොට යන්තම් මම නැති වෙලා ජර්ක් එකක් එනකොට අයියෝයි මොකද බලන්න මේ ඔයත්තන්ට වෙන්නේ නැද්ද කියලා. වෙනවා එතෙන්ට බහින්න කෝ ශික්ෂණේ කෝ සීලේ කෝ හයියේ එක මොහොතකදී හරි මම නැති මොහොතක් අත්දකින්න හම්බ වුණොත් හම්බ වෙච්ච නැති කෙනෙක් නැහැ. හරියට භාවනා කළොත් දඩස් ගාලා මේක නැති වෙලා එක්තරා තත්යකට එනවා. ඒ නිවන් දැක්ක නෙමෙයි. නමුත් එතන ඉඳන් ප්‍රතිපදාවක් තියෙනවනේ. කෝදෙන් මෙතෙන්ට බහින්න කොන්ද හයියක්. ඊකෙනි මේ කට කැරනකම් කියන්නේ සිල් රැකපල්ලා. කිලිස් යට කරගනිල්ලා. මේව දෙකපල්ලා වීර්ය කරලම හරියන්නේ නැහැ. අනෙන් ඇද්දට කිරි එන්නේ නැහැ. තනින්ම අදින්න ඕන. ඉතින් අං වලින් කිරිගන්න මේ කොළපාට මකරෝ ඉතින් මොකද කරන්නේ? හරි අමාරුයි මේ බණ කිව්වට කාමයේ අප්‍රහීන නම් මටත් අමාරුයි. එයි කාමයට විසිකරනවා හිත. සතර සතිපට්ඨානෙන් ගලවනවා. ඉතින් මේ දේ දෙකී යුතුයි. මේ දේ දැක්කට පස්සේ නේද වීරයක් එන්නේ. අපි නොදන්නා ශේස්ත්‍රයක් තියෙනවා. මම ඉන්න සෑම තැනම තියෙන්නේ දන්නා ශේස්ත්‍රයක්. කෙලෙසිච්ච තැනක් කර්මයක් සංස්කාරයක් භවයක් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්යක් නේද කියලා දැකලා මම ඥානයක් උපදවා ගත යුතුයි සත්‍ය දැත යුතුයි ඒ සඳහා පෙර සූදානමක් ඇතුව වෙන දෙයට වෙන්න ඇරලා ඒ ගැඹුරට යන්න ලෑස්ති වෙලා යන්න එපායි. එහෙම නැත්නම් යාන්තම් ආනාපාන සතිය සිම් වීගෙන එනකොට ඉන්නේ කොහෙද කින්ද මන්ද කියලා තේරෙන්නේ නැති වීගෙන එනකොට නොදන්නා ලෝකයකට යාගෙන ගිහින් එනකොට වටපිට පරිසරය නොතේරෙනකොට මේ නිමිති ධර්ම වලින් මිදිලා අනිමිත්ත ශේෂ්ඨීට යනකොට නාම රූප ධර්ම ප්‍රකට වෙන තැනකට යනකොට ඩක් ගාලා ඇස්සල්ල බලන. හරි ඉතින් ඉන්නවද? බය වෙන්න දෙයක් නැහැ. ඒ ඉතින් යාළු ටික ආ ඉන්නවා ආයෙස් තියාගෙන අර කබර ගොය අදිනවා වගේ ආයෙ සා සූස් සා සූස් කරන සයින්නස් මං ආනාපාන සතිය තද ගතිය බැලුවා. බුරුල් ගතිය බැලුවා. මෙහෙම කළා. ඉතින් ආපහු මුල් කමන්නේ මම කියන්නේ මෙහිම දැන් ගමනක් තියෙනවනේ යන්නේ. මෙහෙම යන්න ගමනක් තිබිද්දී ආපහු මේ අතපය කටබඩ කිය එහෙම නැත්නම් කාම රූප අරූප වශයෙන් හිස් තැනක් කිය කිය හෝ මෙතන මොකුත් නැහැ හිස් කිය කිය හෝ මේක එළියට එනවනම් ප්‍රතිපදාවට යන්න අරින්නේ නැන්නා ඉතින් මොකද කරන්නේ එයි යන්න දෙන්නේ නැත්තේ නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි. තණ්හාව අපිට නිවන් දකින්න ඉඩ තියන්නේ නැහැ. අපිට ඕනේ පින වෙන්න. මේ ජීවත් වෙන්න ආසයි කියන්නේ නන්දි රාගේ. වෙන මොකක්වත් නෙමෙයි. මැරෙන්න කියනව නෙමෙයි. <laughs> මැරෙන්න කියනව නෙමෙයි ජීවත් වෙන්න ආසයි කියන්නේ නන්දි රාගේ. ඕක පාවා දෙන්න. ඕක පාවා දෙන්න යන්නේ නැහැ. ගල්ලිබ්බ තිබ්බ වගේ එතනම තමයි බදාගෙන ඉන්නවා. යන්නේ නැහැ අඩියක්වත් මේ ජීවත් වෙන්න තියෙන ආසාව නිසා රූප බලනවා ශබ්ද අහනවා ගන්ධ රස පහස තීරුම් ගන්න යනවා සිතවිලි තීරුම් ගන්න යනවා ඇයි මට ජීවත් වෙන්න ඕන කාම වශයෙන් හෝ රූප වශයෙන් හෝ අරූප වශයෙන් මට ජීවත් වෙන්න ඕනායි කියන තැන තියෙන්නේ තණ්හාව නන්දි රාගය පිනවෙන්නේ එතනින් මොකක් හරි කුණු ගොඩක් කරලාගෙන මමයව පණ ගස්සලා ගන්නවා මමයව පණ ගස්සලා ගත්ත ගමන් මමයට පණ එන්න හේතු වෙච්ච යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ මගේ වෙලා ඉවරයි ලෝක චාරිත්‍රයේ අපිට කියන්න පුළුවන් මේක මගේ නෙමෙයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මම කියලා එකක් තිබ්බොත් මගේ කියලා එකක් තියෙනවාම යා යෝග අරින්න නම් බෑ. මම කියලා එකක් තිබ්බොත් මගේ කියලා එකක් තියෙනවා. ඒකින් දා අපි දැන් මේ කියන කරුණු කාරණාවලි ඔයත්තන්ට හොඳට තේරෙන්න ඕන අපි පුදුමාකාර ලැහැස්තියක් බෞද්ධ විදිහට මේ ආත්මෙදිම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා නම් එහෙනම් අපි ජීවිතෙත් පූජා කරලා වැඩේට බහිමු නැත්නම් අත්තර දාලා නිකන් ඉමු අත්තර දාලා නිකන් ඉමු කිව්වේ අගෞරව කරන්නවත් උත්සාහය අත්තර දාන්නවත් නෙමෙයි දැන් ඔයත්තන්ට තේරෙනවනේ මේ බන කියද්දි තේරෙනවනේ දැන් මම ඇයි මෙච්චර හිර වෙලා ඉන්නේ කියලා මේ විශාල මැණික් මේ මේ විශාල පර්වතයක හැපිලා ඉන්නවා වගේ මෙතනින් එහාට නොයා හිර වෙලා ඉන්නවා කියලා තීරණවනේ. එහෙනම් මේ අඩිය පැන ගන්න නම් මම යෝජනා කරන්නේ ජීවිතේ පරිත්‍යාග කළ යුතුයි. ජීවත් වෙන්න තියෙන ආසාව අත්හරින්න ඕන. ඒක වෙන විදිහකින් කිව්වොත් මේ අරමුණු තේරුම් ගන්න යන්න එපා. චේතනා පහල කරන්න යන්න එපා කියලා ශික්ෂණයක් තියෙනවා. නචේතේ යන්න ඡාබි සංකරයන් කියලා. මේවා පෙළපොත් වලින් පෙන්නලා දෙන්න පුළුවන්. ඒකට වැඩක් නැහෙනි. මූලික සුසුසුකම් නැහෙනි. ඊ සඳහායි අපි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඊ සඳහායි අපි බණ අහන්න ඕනේ. ඊ සඳහායි අපි අහන බණේ මතක තියාගන්න ඕනේ. ඒ සඳහායි අපි නුවණින් මේ දේවල් දිහා බලන්න ඕනේ. නිකම්ම නිකන් ධර්මාර්ථ මතුවෙන විදිහට බැලුවා කියලා සිද්ධ වෙන සුගතියක් ඇත්තේ නැහැ. නිකම්ම මේ ශාරීරික අනිත්‍ය දුකගෙන් නිකම් බයිලා හිතුවා කියලා හරියන්නේ නැහැ. ඒව නිකම් වචන මාත්‍ර වලට සීමා වෙලා යන. ඒව නරකයි කියනව නෙමෙයි. හොඳට මතක තියාගන්න මම මේ සාපේක්ෂව කතා කරන්නේ. කුඩු ගහනවට වඩා සිගරට් බොන එක හොඳයි. සිගරට් බොනවට වඩා බුලත් පිට කන එක හොඳයි. බුලත් පිට කනවට වඩා චුයින්ගම් කන එක හොඳයි. එහෙම එකක් තියෙනවා. ඉතින් ඔය ඇත්තු සිගරට් බොන જાති කොළපාට මකරෝ. මේ මකරු සිගරට් එක පාවලා දෙන්නේ නැහැ. මුන්ට දැන් බුලත් පිට කවන්න වෙලා තියෙන්නේ කොහොමද මේ කරන්නේ? ඉතින් සෑහෙන්න අගුණ කියන්න ඕන බොණ්ඩිපා යකෝ පිනහෙලි සවුත් වෙනවා පිළිකා හැදෙනවා සල්ලි ටිකක් ඉවරයි ලිඩ වෙනවා මැරෙනවා කිව්ව යන්තම් කෙකුට තේරුණොත් මගේ පඩියත් මදි බොණ්ඩ ගියාම මේක නැච්චේ අත්තර දානවා කියලා සිය දහස්වර ලක්ෂවර මිනිහම ගුටි කකා අද්දකින් මෙනකොට ගෙදර ගිහිල්ලා වළඳ ඇරලා බැලුවට පස්සේ වළඳි මුකුත් නැති වුනහම අන්න එතකොට සෑහෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ යෝගාවචරය යෝගාවචරයේ වළඳ ඇරලා බලනකොට ඇතුළේ තාමත් අර පරණ කුංකන්දලේම හැඩේ මාරු කර කර හැඩේ මාරු කර කර තියා ගන්න ඕන වර්ණ මාරු කර කර එහෙනම් මේකේ තියෙනවා එක තැන පුස්කෑම එක තැන යටිපහුව වීමක් හිරවීමක් ඉදිරියට නොයා නැවතිච්ච ගතියක් මොකද්ද මේ හේතුව? කාමේ. කාමේ තණ්හාව. ඒක දෙම් දකින්නම් වෙලා තියෙන්නේ. මෙතෙන් ඒකයි පින්වත්නි සුතමේ ඥානය සඳහා මෙච්චර බණ කියන්නේ නැත්තන් තේරෙනවද? මේ බණ කියනවා කියලා જાතියක් ආවේ ඇයි ලෝකෙට? මේ බණ සෑහෙන්න කියන්නේ මේ වෙන් කරුණු අරගෙන අරගෙන අරගෙන මර්මස්ථානෙටම විදි තියන්නේ. ඉතින් දැන් 2500ක් ගිහිල්ලා මේවේ අර්ථකථන වෙනස් වෙලා නැන්දම් මගේ ලීලිගේ ප්‍රශ්න බරට කිව්වා කියලා නිවන් දකින්නේ මං කියන්නේ සාපේක්ෂව. ඒක හොඳයි. බෝධි පූජා, පිරිත් පින්කම්, පෙරහැරවල් ඕව දෙකලා තමයි මිනිස්සුන්ට සද්ධාව ඇති වෙන්නේ. ඒක හොඳයි. ඒ මේ වගේ උතුම් කෘත්‍යයකටත් ආවට පස්සේ පරණ සිගරට් එකම නම් ඉල්ලන්නේ. පරණ සූස්තියම නම් ඉල්ලන්නේ මොකද කරන්නේ? මෙතන ඉදිරියට යන්න ඕන. දැන් බුදුහාමුදුරුව දේශනා කරනවා වීරිය ගැන කියනකොට මහණෙනි චතුරංග සමන්නාගත වීරියකින් මම බෝධිය මුලින්ද ගත්තා. ලේ ඉතුරු වුණොත් ලේ ඉතුරු ඉච්ඡාවයි. මස් ඉතුරු වුණොත් මස් ඉතුරු විච්ඡාවයි. ඇට ඉතුරු වුණොත් නහර ඉතුරු වුණොත් ඉතුරු විච්ඡාවයි. බුදු වෙලා මිසන්නම් මෙතනින් නැගිටින්නේ ඔය තේරගාතා පාළි අරගෙන බලන්නේ සමහර ස්වාමින් වහන්සේලා සමහර පරියන්ක් වලට යන්නේ ආයි නැගිටින්න බලාගෙන නෙමෙයි ආවොත් ආවා ගියොත් ගියා ඒ තරම් ඒ මොකද එහෙම උත්සාහයක් එන්නේ හේතුව ඒ ඇත්තෝ සිද්ධිය දන්නවා ඒ ඇත්තු කෙලෙසෙන හැටි දන්නවා. ඒ ඇත්තු ජාති ජරා මරණ උපදින හැටි දන්නවා. ඒ ඇත්තු මේ ජීවිත කාලයේදීම ජාති ජරා මරණ ෂයකන හැටි දන්නවා. මාර්ගෙ තිබිද්දි ඇයි මම මෙහෙම කරන්නේ? හොඳට මේත්නි ආත්ම වංචාව කියලා පටන් ගන්නවා. අන්න ඒ වගේ අපිටත් ඒ වගේ ಗುಣ ඇති වෙන්න නම් අපිටත් ඒ වගේ ශක්තිය ඇති වෙන්න නම් බණ අහලා මතක තියාගෙන tamunගේ දෝෂ tamun තුලින්ම දැකලා ඒ වගේම අපි බණ භාවනා කරලා ඒ තුලින් මේව මෙනෙහි කළ යුතු ධර්ම මේ නිමිති මෙනෙහි කරන්න යන්න එපා අනිමිත්තටම අනුග්‍රහ කරන්න පඨවි ආපෝ තේජෝ වායෝ කන්ද කට බඩ ආදී වශයෙන් නිමිති වලට දාන්න යන්න එපා සිතිවිලි කියලා හෙලවෙනවා, ගැස්සෙනවා, කෑලි කෑලි කැඩෙනවා කී කී අල්ලන්න යන්න එපා. කියලා කියන්නේ ඒකයි නිමිති වලට දාන්න එපා. අහු වෙනවා, අහු වෙනවාමයි. මමයා නැති වෙන්නේ ඔහොම. නාම රූප ශේස්ත්‍රේමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කියලා තියෙන්නේ. උපාදාන වල නෙමෙයි. එහෙම නොදැන භාවනා කළාම අර්ථය තේරුම් ගන්න බැරුව කන්න නිකම් මල විකාරයක් වෙනවා. ඉබ්බණිනෝ එහෙම නෙමෙයි. අපි කරන උත්සාහය පහත් කළ සලකනෝ එහෙම නෙමෙයි. අර්ථ පිණිස මෙරෙන්න කලින් අසංකීයක ආයුෂ නැහෙනේ. වැරදි වෙනව මිනිසුන්ගේ අති මේව හදාගන්න එපා අප්පා. අසංකීයක ආයුෂ නැහෙනේ. ඒක හින්දා අපිට දැන් සෑහෙන්න ಗುಣ ඇති කරගන්න වෙලාව හරි. සිර රකින්න අපේ තියෙන අඩුපාඩුකම් අයින් කරගන්න තමුන් තමන්ට අවංක වෙන්න වෙලාව හරි. මොකද අද අදයි මරු පින් කරගන්නේ කියලා කියන්නේ. ඒ නිසා කියන බණක් තියෙනවා නම් කවුරුන් හෝ වේවා. හොරෙක් හතුරෙක් වුණක් කමන්නේ. අර කියන්නේ දෙගුරුන් කිව්වත් පවුන කරන්නේ සතුරන් කිව්වත් පින් කරපන්නේ කියලා. හතුරෙක් කිව්වත් කමන්නේ දැන් ඌටත් ඔළුව නවාගෙන මේ කියන්න වෙනවා. නුවණින් අර්ථ සලකගෙන ධර්මයේ මතක තියාගෙන නුවණින් ඒ අර්ථය සලක ගන්නවා. තමුන්ට අමාරුනේ තේරෙන්නේ අන්න එතකොට කල්යාණ මිත්‍රෙක් හොයාගෙන ගිහිල්ලා කියනවා මස්සිනා මට මෙතනින් එහාට යන්න බෑ. තේරෙන්නේ හිර වෙනවා ක්‍රමයක් කියපන් කියලා කියනවා. ඒක අලගිය මුලගිය දැන් ඇතු සුද්දෙට කිව්වට පස්සේ ඒ මිනිස්සයා තමුන්ට වඩා කෙස් ගහක් කර ඉස්සරහින් ඉන්නවනම් කරුණාව පහළ වෙනවා හිතේ අනේ මේ මිනිස්සයා මං ඉන්න තැනටම ගන්න පුළුවන් නම් නිවන් දැකිල්ල කෙසේ වෙත කියලා කරුණාව පහළ වෙනවා. බඩේ බිත්තර තම්බනවා වගේ මේක හංගගෙන කියන්නේ නැති වුනහම යෝගාවචරයේ වැරද්ද නෙමෙයි. ඔය ඉතින් අපි කියලා දෙන්නේ නැහැ නේ කමඨාන් සුද්ධ කරන්නේ නැහැ කමඨාන් වාර්තාව කියන්නේ නැහැ. මෙතෙන් ඇහිලා බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන යනවා. ඉතින් අර මිනිස්සුන්ගේ කරකවලට ඇරියා වගේ. ඉතින් මේ උනන්දු ඇති කරවන්න මේ කියන්නේ. එතකොට ඒ ධර්මාර්ථ නුවණින් සලකගෙන කරගෙන යන්න ඕන. එහෙම නොවුනොත් මේ ආත්ම භාවයේදීම නිවන් දකින්න තියෙන උත්සාහය විර්ථ වෙන්න පුළුවන්. මම ලස්සන කතාවක් මතක් වුණා. මහායාන තියෙන ලස්සන කතාව. ඔන්න හාමුදුරු දෙන්නෙක් ගියාලු බුදුහාඳුරන්ගෙන් කමටහන් ගන්න. බුදුහාඳුරු දුන්නලු කමටහන කය වයන් කියලා. කය වයන් කියන්නේ කය ෂේ වෙනවා වයන් වැය වෙනවා. ෂේ වෙනවා වැය වෙනවා. දැන් මේ හාඳුර දෙන්න ගියාලු විලක් ගාවට ගිහිල්ලා කය වයන් කය වයන් කය වයන් කය වයන් ගේක ඉන්නවා. කය වයන් ගේක ඉන්නකොට දැන් උතින්ට ආව කෙල්ලෙක් වතුර අරන් යන්න. ඊට පස්සේ මේක කරපෙඩේ කලේ ගෙට ගැහුවා කමයා. ගෙට ගහලා දැන් බිලට දැම්මා ජබන් ගාලා දැන් වතුර එකක් ගන්න. හාමුදුරුවෝ සද්දෙට බැලුවා බලනකොට දෙක්ක කලේ ඒ වගේම කලේ ගැට ගහලා තිබ්බ ලනු. දැන් අර කයවයන් කයවයන් කියන හාමුදුරු දැන් කලේට කියන්නේ ගැට. කමේට කියන්නේ පට. දැන් මේ හාමුදුරු කයවයන් කයව ගැටපටන් ගැටපටන් කී කී ඉන්නවලු. <laughs> ඊට පස්සේ මේ විල උඩම ඉන්න අනිත් හාමුදුරු බැලුවලු වතුර ටික දිහා. මේ වතුර උඩ ගින්දි පීන පීන ඉන්නවලු විලේ. වතුරට කියන්නේ උදක ගිම්බට කියන්නේ බක මේ හාඳුරෝ කය වයන්න අතරදී උදකම් බගන් උදකම් බගන් උදකම් බගන් කී කී ඉන්නවලු අර හාඳුරෝ ගටපටන් ගටපටන් මේ හාඳු උදකම් බගන් මිනිස්සු ගින් කිව්වලු බුදුහාමුදුරන්ට මේ අමුතුම ಜಾති භාවනාව කර දෙන්නෙක් කරන විලංගාව මොකක්ද කියලා ඒ බුදුහාමුදුරුවෝ කිව්වලු ඉන්න කීපල්ලා මහන්නේ අරුණ්ඩ කියලා එක්කගෙන හිල්ල බුදුහාමුදුරුවෝ කිව්වලු යකුනේ තොපිට කර්මස්ථානයක් දෙන්නේ වචන මතුරන්න නෙමෙයි මේවේ අර්ථ සලකලා බලපල්ලා කියලා බණක් කියවලු. ඉතින් මම මතක් කරලා දෙන්න කැමති අපිත් අර්ථ සලකන්නේ නැති වුණොත් උදකම් බකම් ගැටපටන් ඇරෙන්න නා. අයි ඉතන්න නම් එපා. ඉතින් මම ඊට වඩා ධර්මදේශනා දීර්ඝ කරන්නේ මේ බණ කතාවෙන් කරගත්ත පින්වලිනුත් අපේ භාවනා උදකම් බකම් ගැටබටන් නොවේවා කියලා අවසන් කරනවා සීල දිනාට තිරුවන් සරණයි